එහිදී පසුගිය සතියේදී අපි කාමවචර සිත් 54 පිළිබඳව සාකච්ඡා කොට අවසන් කළා. එතකොට ඒ කාමවචර සිත් 54 තුල අපි ඉගෙන ගත්තේ මේ කාම ලෝකයන් තුල බහුල වශයෙන් පහළවන සිත් කොටාසයන් පිළිබඳවයි. ඉතින් සිත් අතරින් අපේ ප්‍රබල වශයෙන්ම අවධානය යොමු කළ යුතු සිත් කොටාසයක් බවට පත්වෙන්නේ අකුසල් සිත් 12 සහ කුසල් සිත් 8 පිළිබඳවයි. ඒ කවර හේතුවක් නිසාද ජීවිතයේ වැඩිපුරම අපිට පහළ වෙන්නේ මේ අකුසල් සිත් සහ කුසල් සිත් කියන කොටාසයන් දෙක. ඒ අතරිනුත් මේ අකුසල් සිත් 12 নিরතුරුවම අපි අයෝනිසෝ මනසකාරයෙන් සිටියොත් හට ගන්නවා. ඒ වගේම යම්තා කුසල ධර්මයන් තුල නියැලෙනවා නම් ඒ කුසල ධර්මයන් තුල නියැලෙන මොහොතේ පහළ වෙන්නේ අපි කතා කළ කුසල් සිත් අට අතුරින් එකක් පිළිබඳව. ඉතින් අන්න ඒ විදිහට මේ සිත් 54ක් පිළිබඳවම අපි මේ මොහොත වෙනකොට කතා කොට අවසන් කරලා තියෙනවා. ඉතින් දැන් අභිධර්මයේ ඉගෙන ගන්න පිරිස් විශාල වශයෙන්ම අභිධර්මයේ ස්වરૂප කියලා කොටාසයක් අපි මීට පෙරත් සිහිපත් කළා. එතකොට ඒ අභිධර්මයේ ස්වરૂප පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්නට ඕන මේ අභිධර්මය පිළිබඳව හොඳ අවබෝධයක් කරා යන්නට නම්. ඒතර ස්වરૂප කියලා අපි සිහිපත් කරන්නේ ඒ යම් සිත් චිත්ත කොටාසයක් ගත්තාම ඒ සිත්වල වේදනා බෙහෙදෙන් සිත් කොපමණ ප්‍රමාණයක් තියනවද? ඒ වගේම අසංඛාරික වශයෙන් සසංඛාරික වශයෙන් සම්පයුත්ත වශයෙන් විප්‍රයුත්ත වශයෙන් සිත් කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියන එක පිළිබඳ තමාට හොඳ අවබෝධයක් තියෙන්නට ඕන. ඒතර ඒක Taman විසින්ම සකස්කට ගත යුත්තක්. ඒතර දැන් Tamanට සිහිපත් වෙන්නට ඕන අකුසල් සිත් 12 සිහිපත් කරනකොට මේ අකුසල් සිත් 12 සෝමනස සහගත සිත් කොපමණ ප්‍රමාණයක් තියෙනවද? ඒ වගේම උපේක්ෂා සහගත සිත්, අසංකාරික සිත්, සසංකාරික සිත්, සම්පයුත්ත විප්පයුත්ත වශයෙන් Tamanට සිහිපත් කරගත හැකි වන්නට ඕන. ඒ වගේම අහේතුක සිත් පිළිබඳවත් එසේමයි. ඒ අහේතුක සිත්වලත් සෝමනස වශයෙන්, දෝමනස්ස වශයෙන්, ඒ වගේම අසංකාරික සසංකාරික උපේක්ෂා සහගත වශයෙන් කොපමණ ප්‍රමාණයක් තියෙනවද? ඊළඟට මේ අකුසල් සිත් 12යි අහේතුක සිත් 18යි කියන මේ අශෝභන සිත් 30ම කොපමණ ප්‍රමාණයක් ඒ විදිහට තියෙනවද අසංකාරක වශයෙන් සසංකාරක වශයෙන් සෝමනස්ස දෝමනස් උපේක්ෂා සහගත සම්පයුත්ත විප්පයුත්ත වශයෙන් සිත් කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියන එක අවබෝධය තියෙන්නට ඕන. ඉන් අනතුරුව අපි කතා කළා සෝබන සිත් 24ක් පිළිබඳව. ඉතින් ඒ සෝබන සිත් 24ෙත් ඒ ආකාරයෙන්ම සෝමනස්ස වශයෙන් උපේක්ෂා සහගත වශයෙන් අසංකාරික සසංකාරික වශයෙන් කොපමණ කොපමණ සිත් ප්‍රමාණයක් තියෙනවද කියන එක ගැන අවබෝධයක් තියෙන්නට ඕන. ඉන් අනතුරුව කාමවචර සිත් 54 හිම ස්වરૂප විභාගයක් දැනගන්නට ඕන. ඒතර ඒ විදිහේ අවබෝධයක් තියෙනවා මේ ගැන හොඳ විග්‍රහයක් Tamanටම කරගත හැකියි. ඒතර ඕනෑම තැනකදී දැන් ඉදිරියේදී මේ ස්වરૂප විභාගය ඌමනා වෙනවා ප්‍රබල වශයෙන්ම දැන් අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා දැන් මේ කාරණා ඉගෙනගෙන ගිහිල්ලා සෝවිසි ප්‍රත්‍ය කියලා කොටාසයක් පිළිබඳව. ඊතරේ සෝවිසි ප්‍රත්‍යයන් මනවෙන් අවබෝධ කරන්න මේ ස්වરૂප විභාගය ගැන හොඳ අවබෝධයක් තියෙන්නට ඕන. ඉතින් අපි දැන් කාමවචර සිත් 54 පිළිබඳව සාකච්ඡා කළා. දැන් අපි කෙටියෙන් සිහිපත් කළොත් මේ කාමවචර සිත් 54ෙම ස්වરૂප විභාගය. ඒතර කාමවචර සිත් 54 තුල අකුසල් සිත් 12ක් තියෙනවා. ඒ වගේම කුසල් සිත් 8ක් තියෙනවා. විපාක සිත් 23ක් තියෙනවා. ක්‍රියා සිත් 11ක් තියෙනවා. මතක දේ ටික. කියන්නේ දැන් කාමවචර සිත් 54 අකුසල් සිත් 12 මතකයි. ඒක සිහිපත් කරගත හැකි. කුසල් සිත් 8ත් Tamanට සිහිපත් වෙනවා. ඒ වගේම ඒ තුල විපාකසෙත් 23ක් තියෙනවා. ක්‍රියාසෙත් 11ක් තියෙනවා. ඊළඟට සෝමනස්ස වශයෙන් සිහිපත් කළ යුතුයි. එතනදී සෝමනස්ස සහගත සෙත් 18ක් තියෙනවා. උපේක්ෂා සහගත සෙත් 32ක් තියෙනවා. දුක්ඛ සහගත සෙත් 1යි, සුඛ සහගත සෙත් 1යි, අසංකාරික සෙත් තියෙනවා 37ක්, සසංකාරික සෙත් 17ක් තියෙනවා. අන්න ඒ අනුසාරයෙන් තමයි මේ කාමවචර සිත් 54ෙම ස්වરૂප භාගය අපේ අවබෝධ කළ යුත්තේ. එතකොට අකුසල් සිත් 12 කියනකොට මතකයි ලෝභ මූලික සිත් 8යි, දේශ මූලික සිත් 2යි, මෝහ මූලික සිත් 2යි, අකුසල් සිත් 12යි. ඊළඟට කුසල් සිත් 8 මතකයි අර සෝමනස්සහගත ඥාන සංපයුක්ත සංකාරයක වශයෙන් අපි සිත් 8ක් සිහිපත් කළා. එතන 8ක් තියෙනවා. ඊළඟට විපාක සිත් 23ක් තියෙනවා. එතන විපාක සෙත් 23ක් කියලා කියන්නේ අ හේතුක සෙත් 18 කුසල විපාක සෙත් 8ක් අකුසල විපාක සෙත් 7ක් සහ සහේතුක කුසල විපාක සෙත් 8ක් වශයෙන් විපාක සෙත් 23ක් තියෙනවා. ක්‍රියා සෙත් 11ක් හැටියට අපි මතක් කළේ දැන් මහා කුසල වශයෙන් අපි කතා කළ සිත් 8 තුල මහා ක්‍රියා සිත් 8ක් තියෙනවා. අහේතුක සිත් 18 තුලත් ක්‍රියාසිත තුනක් අපි සිහිපත් කළා උපේක්ඛා සහගත වශයෙන් අර පංචද්වාරා වජ්ජන මනෝද්වාරා වජ්ජන සහ හසිතුප්පාද කියන සිත් ඒවා ක්‍රියාසිත. එතකොට එතන ක්‍රියාසිත 11ක් තියෙනවා. ඊළඟට දැන් සෝමනස්ස වශයෙන් වගේම අසංකාරික සසංකාරික වශයෙන් තියෙන සිත් ප්‍රමාණයන් Taman නුවණින් අවබෝධ කරන්නට ඕන ඒක සිහිපත් කරන්නට ඕන මේ මේ ආකාරීනුයි උපේක්ෂා සහගත සිත් 32ක් බවට පත්වෙන එක හොයාගන්නේ දැන් උපේක්ෂා සහගත වශයෙන් අපි නම් කළ සිත් කොටාසියන් තියෙනවානේ දැන් අකුසල් සිත් වලත් උපේක්ෂා සහගත වශයෙන් සිහිපත් කළා ඒ වගේම අහේතුක සිත් වලත් සිහිපත් කළා සෝබන වශයෙන් අපි කතා කරන මේ මහා ක්‍රියා වගේම මහා කුසල් සිත් තුලත් උපේක්ඛා වශයෙන් සිත් කොටාසයන් සඳහන් වෙනවා. එතන මේ උපේක්ෂා කියන නාමයෙන් යම් සිතක් සඳහන් වුණාද මේ සිත් සියල්ල එකතු කළාම උපේක්ෂා සහගත සිත් 32ක් මේ තුල विद्यमान වෙනවා. ඒ වගේම දුක්ඛ සහගත සිත් එකයි තියෙන්නේ. ඒ තමයි අකුසල විපාක සිත් කොට්ටාසයේදී මොන ගෙහිච්ච දුක්ඛ සහගත විපාක සිත. සුඛ සහගත සිත් එකයි තියෙන්නේ. ඒකත් කුසල විපාකයේදී අපිට සම්මුඛ වුණා. ඊළඟට දැන් අසංඛාරික වශයෙන් සහ සසංඛාරික වශයෙන් සිත් බෙදෙනකොට අසංකාරක සෙත් 37ක් තියෙනවා සසංකාරක සෙත් 17ක් තියෙනවා. ඒතර ඒවා කොතනද තියෙන්නේ කියන්නේ කොය ඇත්තන් සොයාගත යුතුයි. එතකොට මේක ඥානයක් Tamanටම පහළ වෙන්නේ. දැන් ඒක හොයන්න පහසුයි. දැන් බලන්න සසංකාරක සිත් 17ක් කිව්වහම දැන් අකුසල් සිත් 12 තුල අපි කතා කළා ලෝභ මූලික සිත් 8ක්. ඒතර ලෝභ මූලික සිත් 8 තියෙනවා සසංකාරික සිත් 4ක්. ඊළඟට දෝමනස් සහගත සිතේ එක අසංකාරයක සසංකාරයක සිතක් තිනතර පහක් එතන තියෙනවා. ඊළඟට දැන් අහේතුක සිත් 18 තුල අපිට සසංකාරයක සිත් සම්මුඛ වෙන්නේ නැහැ. ඊළඟට සසංකාරයක සිත් මුණ ගැහෙන්නේ අපි කතා කරපු සෝභන සිත් අතරේ තියෙන සිත් 24ක් කතා කළා. ඒතරේ සිත් 24 තුල තියෙන සෝමනස්ස වශයෙන් සඳහන් වෙච්ච සිත් කීයක් තියනවද? එතන සසංකාරික වශයෙන් කුසල සිත් හතරක් තියෙනවා. විපාක සිත් හතරකුත් තියෙනවා. ක්‍රියා සිත් හතරකුත් තියෙනවා. එතකොට ඒ සියල්ලගේ මේ කුතු අපිට සසංකාරික සිත් 17ක් සම්මුඛ වෙනවා. ඉතින් අන්න ඔය අනුසාරයෙන් මේ ස්වરૂප විභාගයත් Taman දැනගත යුතුයි. මේ සිත් සියල්ලගේම අවසානයේදී ස්වરૂප විභාගය අවබෝධ කළ යුතු වෙනවා. ඉතින් අන්න එතකොට තමයි මේ ගැන ගැටලුවක් පැන නැගෙන්නේ නැතිව සැකයක් ඇති වෙන්නේ නැතිව කිසිම තැනක Tamanට අර අපි කියන සමහර දේවල් තේරුම් ගන්න ගියාම අර මූලික කාරණා Tamanගේ මතකයේ නැති වුණොත් ඉදිරියේදී තියෙන කාරණාවන් අවබෝධ කරන්න දුෂ්කර වෙනවා. එතකොට අභිධර්මයේ ඉගෙන ගන්න අයට මේ අභිධර්මයේ ඉගෙන ගැනීම දුෂ්කර කාර්යයක් වශයෙන් ඉදිරියට යන්න යන්න මේක දුෂ්කරයි කියලා ඒ ඇත්තන්ට වැටහෙන්නේ මේ මූලික වශයෙන් අපේ දැනගත යුතුම කාරණාවන් අමතක කළාම තමයි ඉදිරි ඉදිරි කාරණාවන් අවබෝධ කරන්න දුෂ්කර වෙන්නේ. ඉතින් යම් වෙලාවක මේ ප්‍රථමයෙන්ම අපි සිහිපත් කරපු මූලික කාරණාවන්ගේ පටන් එක තැනක්වත් අමතක වෙන්නට නොදී මේ ස්වરૂප විභාගයන් මේ සිත්වල ලක්ෂණයන් එහි තියෙන අනිකුත් සිත්වලට වඩා දැන් කුසල් සිත් සහ අකුසල් සිත් ගත්තාම ඒ දෙක අතර වෙනසක් තියෙනවා. ඒ වගේම කුසල් සිත් අකුසල් සිත් වලට වඩා විපාක සිත් වල වෙනසක් තියෙනවා. එතකොට කුසල් අකුසල් විපාක කියන මේ සියලු සිත් වලට වඩා ක්‍රියා සිත් වල වෙනසක් තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට මෙහි තියෙන ඒ ඒ ස්වરૂපයන් මනමින් අවබෝධ කළාම තේරුම් ගත්තාම ඉදිරි කාරණාවන් තේරුම් ගන්න ගොඩාක් පහසු වෙනවා. ඉතින් අන්න ඒ නිසා අපි දැන් කාමවචර සිත් 54 ගැන කිය යුතු සියලු කාරණාවන් මේ වෙනකොට කිය අවසන් කොට නැහැ. අපි කියලා තියෙන බොහොම ස්වල්පයයි. ඒතකොට Taman ඒ පිළිබඳව දැන් තවත් නොඑක් ආකාරයේ පොත්පත් කියවලා ඒ ගැන තියෙන දේවල් හදාරලා ඒ සිත් ගැන ඉගෙන ගත යුතු තව බොහෝ කාරණාවන් තියෙනවා. ඒ ගැන Taman විසින්ම ඥානයක් ගොඩනගාගත යුතු වෙනවා. ඉතින් අද දිනේදී අපි බලාපොරොත්තු වෙන්නේ දැන් අපි භූමි වශයෙන් සිත් බෙදෙනකොට සිත් 121 හෝ සිත් 89 අපි සිහිපත් කළේ කාමවචර, රූපාවචර, අරූපාවචර සහ ලෝකෝත්තර වශයෙන්. ඒතර කාමවචර සිත් කතා කරලා අවසන් කොට ඊළඟට අපිට කතා කරන්නට තියෙන්නේ රූපාවචර සිත් පිළිබඳව. රූපාවචර සිත්වලටම භාවිත කරන තවත් නාමයක් තමයි ධාන සිත් කියලා කියන්නේ. ඒතර මේවටම අපි කතා කරන ධාන සිත් කියන නාමයෙන්. එතනදී රූපාවචර සිත් සියල්ලම දේශනා කරනවා 15ක් හැටියට. ඒ රූපාවචර සිත් 15 ප්‍රබල වශයෙන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. කුසල විපාක ක්‍රියා වශයෙන් එතනදී දැන් රූපාවචර සිත්වලට මේ රූපාවචර කියන නාමය ලැබෙන්නේ විශේෂයෙන්ම රූපාවචර ලෝකවල බහුල වශයෙන් පහළවන සිත් කියන නාමයෙන් තමයි මේවාට රූපාවචර සිත් කියන නාමය අපි භාවිත කරන්නේ. එතකොට දැන් කාමාවචර සිත් වලට අපි ඒ කාමාවචර සිත් කියන නාමයේ යෙදුවේ කාම ලෝකවල බහුල වශයෙන් පහළවන සිත් කියන අර්ථයෙන්. ඊතර රූප ලෝකවල බහුල වශයෙන් පහළවන සිත් කියන අර්ථයෙන් මේවාට අපේ රූපාවචර සිත් කියලා කියනවා. හැබැයි නිකම්ම යමෙක් පැවසුවොත් දැන් කාමවචර සිත් නැත්නම් කාම ලෝකවල පහළවන සිත් කියන නාමයේ භාවිත කළොත් ඒක තරම් සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම රූපවචර සිත් වලට රූප ලෝකවල පහළවන සිත් කියලා කිව්වොත් ඒකේතරම් සාර්ථක පිළිතුරක් වෙන්නේ නැහැ. හේතුව තමයි දැන් මෙතන බහුල කියන වචනේ යොදන්නටම ඕන. දැන් කාමවචර සිත් කියලා කිව්වහම කාමවචර සිත කාම ලෝකයේ පමණක් නෙවෙයි. රූප ලෝකේත් හට ගන්න පුළුවන්. කියන්නේ දැන් රූපාවචර සත්වේක්ට කියන රූපාවචර ලෝකවල ඉපදිච්ච කෙනෙක්ටත් කාමවචර සිත් පහළ වෙන්න පුළුවන්. ඒතර රූපාවචර ලෝක තුල පමනක් පහළවන සිත් කියලා කිව්වොත් අපිට පවසන්නට පුළුවන් වෙන්නේ අන්න රූපවචර විපාක සිත් විතරයි රූප ලෝකවල පමනක් පහළ වෙන්නේ. එතකොට දැන් කාම ලෝකයේ ඉන්න කෙනෙක් ධානයක් උපදවා ගත්තොත් අන්න ඒ මොහොතේ ධාන සිත එයාට පහළ වෙන්නේ රූපවචර කුසල සිතක්. එතකොට යමෙක් පවසනවා නම් අන්න රූපවචර සිත් කියලා කියන්නේ රූප ලෝකවල ඉපදෙන සිත් කියලා කිව්වොත් ඒක සුදුසු නෑ. එහෙනම් රූපවචර ලෝකවල බහුල වශයෙන් පහළවන සිත් කොට්ටාසයක් නිසා තමයි මේවාට රූපාවචර සිත් කියන නාමය භාවිත කරන්නේ. ඉතින් ඒ වගේ දැන් අපි ඉගෙන ගත්ත කාමවචර සිත් පහළ වෙනවා කාම ලෝකවල. ඒ විදිහ කාම ලෝක අපේ 11ක් ඉගෙන ගත්තා. ඒ කියන්නේ දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි, සතර අපායයි. ඒතර ඒ වගේම රූපවචර වශයෙන් නම් කරන රූපවචර ලෝක 16ක් තියෙනවා. ඒ රූපවචර ලෝක 16 හැටියට සඳහන් කරන්නේ මුලින්ම තියෙනවා බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්ම. ළඟට පරිත්තාභය, අප්පමානාභය, ආබස්සරය. පරිත්ත සුභ, අප්පමාන සුභ, සුභකින්න, වේහප්පලය, අසඤ්ඤ සත්‍යය, ළඟට තියෙන අනාගාමීන් වහන්සේලා උපදින වේහප්පලය අසඤ්ඤ සත්‍ය කියන දෙක හැරුණාම සුද්ධාවාස පහක් අපි නම් කරනවා. ඒ කියන්නේ අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සේ, අකනිට්ට කියලා. ඒතර මෙතන තියෙනවා රූපාවචර භූමි 16ක් තියෙනවා. ඒතර මේ රූපාවචර භූමි 16ට තමයි අපි රූප ලෝක කියලා භාවිත කරන්නේ. ඒ අතරින් අපි කතා කරන මේ සිත් පහළවීම අනුසාරයෙන් නම් කළොත් අපි ගණන් ගන්න එතනින් දැන් රූපවචර සිත් අපි 15ක් කියලානේ දේශනා කරන්නේ. එතකොට ඒ විදිහේ රූප ලෝක 16ක් අපි සිහිපත් කළා. නමුත් රූප ලෝක 16ක් තිබුණාට රූපවචර සිත් ගණන් ගන්නකොට එතනදී අපි සඳහන් කරන්නේ ලෝක 15ක් පිළිබඳව විතරයි. ඒ කවර හේතුවක් නිසාද? දැන් අසඤ්ඤ සත්‍යය කියන එක අපි බැහැර කළ යුතුයි. ඒ අසඤ්ඤ සත්‍යය කියන එක බැහැර කරන්නේ කවර හේතුවක් නිසාද? එහි සිත් පහළ නොවන නිසා. ඒ කියන්නේ අසඤ්ඤ සත්‍ය කියලා කියන්නේ. ඒතර අසඤ්ඤ සත්‍ය ලෝකයේ තුල ප්‍රතිසන්දිය ලබන්නේ සිතක් උපනිශ්‍රය කරගෙන. ඒ උපනිශ්‍රය වන සිතත් මේ විදිහෙම රූපවචර සිතක්. නමුත් රූපවචර සිත උපදවාගත් කෙනා එහෙදී එයාගේ සිත වඩනවා එයා. කියන්නේ විරාගී භාවනාව වඩනවා. ඒ විරාගී භාවනාව වඩලා තමයි ඒ ලෝකෙ ඉපදෙන්නේ. කියන්නේ සංඥා විරාගය. කියන්නේ මේ සංඥාවක් තියෙන නිසා තමයි මේ සියලු දුක් පහළ වෙන්නේ. සියලු දුක් ඇති වෙන්නේ කියන අදහස පෙරදෙර කරගෙන මේ සංඥාවේ Nirodha තමයි යහපත් කියලා ඒ කෙනා අන්න සංඥා විරාගයේ පිණිස සිත දියුණු කරලා තමයි ඒ අසඤ්ඤ සත්‍යය තුළ ප්‍රතිසන්දිය ලබන්නේ. ඉතින් අන්න ඒ නිසා එහිදී මේ සිත් පහළවීමක් පිළිබඳව සිහිපත් කරන්නේ නැහැ. එනස අපි මේ භාවිත කරන කතා කරන මේ රූපවචර සිත් 15 බහුල වශයෙන්ම පහළ වෙන්නේ අර සුද්ධාවාස ටිකත් ඇතුළුව මේ අසඤ්ඤ සත්‍යයේ හැරුණු කොට තියෙන ඉතිරි භූමි 15 පමණයි. අන්න ඒකත් විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. ඉතින් ඒ විදිහට පහළවන සිත් පහක් ප්‍රබල වශයෙන් සිහිපත් කරනවා. ඒවාට තමයි රූපාවචර සිත් කියලා කියන්නේ. එහිදී ඒ සිත් නම් කරන්නේ දැන් අපි කිව්ව කුසල විපාක ක්‍රියා වශයෙන් කොටස් තුනකට බෙදෙනවා කියලා. එතනදී දැන් පළවෙනි සිත තමයි විතක්ක, ਵਿਚාර, අදිමොක්ක. ඒ විදිහේ චෛසික ධර්ම ටිකක් අහලා තියෙනවානේ. ඒ කියන්නේ ඒවා ප්‍රකීර්ණක චෛසික කොටාසයක් නෑ විතක්ක ਵਿਚාර අධිමොක්ක විරේ පීති ඡන්ද කියලා චෛසික හයක් ගැන අපි අහලා තියෙනවා. එතනදී දැන් මූලික වශයෙන් රූපවචරසිත නම් කරනකොටත් මේ චෛසික ධර්ම යන්ගේ නාමයන් අපි සඳහන් වෙනවා. නමුත් එතනදී අපි සිත වශයෙන් භාවිත කරන්නේ දැන් පළවෙනි ධ්‍යාන සිතේ තියෙනවා ලක්ෂණ පහක්. ඒ කියන්නේ විතක්කය තියෙනවා, ਵਿਚාරය තියෙනවා, ප්‍රීතියක් තියෙනවා. අන විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා සහිත පටමඥාන කුසල සිත කියලායි අපි නම් කරන්නේ. මතක නේද? ඒ කියන්නේ විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා සහිත පටමඥාන කුසල සිත. එතකොට ඒ විදිහටම තමයි විපාක සිතත්, ක්‍රියා සිතත් නම් කරන්නේ. එතකොට ඒ අතරේ ලොකු වෙනසක් දකින්නට ලැබෙන්නේ නැහැ සිත් නම් කරනකොට දැන් විපාකසිත නම් කරන්නේ විතක්ක, ਵਿਚාර, පීතිසුඛ ඒකග්ගතා සහිත පටමඥාන විපාකසිත. ඊළඟට ක්‍රියාසිත නම් කරනකොට නම් කරන්නේ විතක්ක, ਵਿਚාර, පීතිසුඛ ඒකග්ගතා සහිත පටමඥාන ක්‍රියාසිත. අන්න එතකොට දැන් පැහැදිලි කොහොමද මේ කුසල වශයෙන් විපාක වශයෙන් ක්‍රියා වශයෙන් සිත් බෙදන්නේ කියලා. ඒතර පැහැදිලි අපේ කුසල් සිත් ඉගෙන ගන්නකොටත් මේ විදිහේම කුසල විපාක ක්‍රියා වශයෙන් බෙහෙදයක් පිළිබඳව ඉගෙන ගත්තා. එතනදී කුසල් සිත පහළ වෙන්නේ ධානය උපදවා ගන්න මොහොතේදී. කියන්නේ යම් වෙලාවක ප්‍රථම ධානාදී ධාන සිතක් උපදවා ගන්නවද ඒ ධාන සිත උපදවා ගන්න අවස්ථාවේ ඒ ධානයේ තුල ඉන්න අවස්ථාව තමයි කුසල් සිත කියලා නම් කරන්නේ. එතකොට රූපාවචර විපාකසිත කියලා කියන්නේ යම් කෙනෙක් ප්‍රථම අධ්‍යාන උපදවා ගත්තා. ඒ මේ ප්‍රථම අධ්‍යාන කුසල්සිත උපදවා ගත්තා. ඊට ප්‍රථම ධ්‍යාන උපදවා ගත්ත කෙනෙක් ඒ ධ්‍යානයෙන් පිරිහෙන්නේ නැතිව මරණයටපත් වුනොත් අන්න එයාට අවසාන වශයෙන් එළඹෙන්නේ මේ උපදවා ගත්ත පටමඥාන කුසල චිත්තය. කියන පටමඥාන සිත තමයි එයාට මරණාසන්න මොහොතේදී පහළ වෙන්නේ. අන්න ඒ සිත උපනිශ්‍රය කරගෙන ඒ සිත හේතු කරගෙන එහි විපාකයක් හැටියට ඒ කෙනා ඊට සුදුසු අනුරූපී වන ලෝකයක් තුල ප්‍රතිසන්දිය ලබනවද අන්නේ ප්‍රතිසන්දිය ලබන මොහොත තුල තමයි ඒ මොහොතේ තමයි විපාකසිත පහළ වෙන්නේ කියන්නේ උපදවාගත් පටමජ්ජාන කුසල චිත්තේ විපාකයක් හැටියට තමයි ඒ කෙනා ඒ සුදුසු බ්‍රහ්ම ලෝකයේ තුල ප්‍රතිසන්දිය ලබන්නේ ඔන්න විපාක සිත. ඒ කියන්නේ කුසලයේ විපාක දෙන අවස්ථාව. ක්‍රියාසිත කියන්නේ අන් රහතන් වහන්සේ නමක් මේ රූපවචර සිතක් උපදවා ගත්තොත් අපි දන්නවා කුසල් සිතක් පහළ වෙන්නේ නැහැ. අන්න කුසල් සිත පහළව නොවන නිසා ඒක ක්‍රියා මාත්‍රයක් පමණයි. අන්න ඒ සිත අපි හඳුන්වනවා ක්‍රියාසිත කියන නාමයෙන්. එතකොට ඒක දැන් හොඳටම පැහැදිලි අපේ අනිකුත් සිත් ඉගෙන ගන්නකොටත් මේ කුසල විපාක ක්‍රියා කියන බෙහෙදය ගැන ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අපි දැන් ඉගෙන ගත යුත්තේ මේ රූපාවචර සිත් පිළිබඳවයි. ඉතින් රූපාවචර සිත් වලට අපි භාවිත කරන නාමයක් තමයි ධාන සිත් කියලා කියන්නේ. ඒතර කවර හේතුවක් නිසාද මේවාට ධාන සිත් කියන නාමය අපි භාවිත කරන්නේ? ඒතර ඒක නිර්වචන දෙකක් තියෙනවා. එකක් තියෙනවා පච්චනේක ධම්මේ ජාපේතිති ඥානං කියලා. එතනදී ධ්‍යාන කියලා කියන්නේ පච්චනේක ධම්මේ ජහපේතිති ඥානං. කියන්නේ ධ්‍යානයට ප්‍රතිපක්ෂ ධර්මයන් දවන ලද කියන අර්ථයෙන් දවනවා කියන අර්ථයෙන් තමයි මේවාට ධ්‍යාන කියන නාමය භාවිත කරන්නේ. කියන්නේ ප්‍රතිපක්ෂ ධර්ම කියලා කියන්නේ යම් කිසි කෙනෙක්ට ධානයක් උපදවා ගන්නට ලැබෙන්නේ නැහැ නීවරණ ධර්මයන්ගේ පෙලීමක් තියෙන තුරාවට ඒතර ධ්‍යානයක් උපදවා ගන්නේම නීවරණ ධර්මයන් යටපත් කරලමයි. එතකොට අන්න නීවරණ ධර්මයන් තමයි ධ්‍යානයන්ට තියෙන බාධක ධර්මයන්, විරුද්ධ ධර්මයන්. ඒතර නීවරණාදී විරුද්ධ ධර්මයන් දවනවා කියන අර්ථයෙන් තමයි මේවාට ධ්‍යාන කියන නාමය භාවිත කරන්නේ. ඊළඟට තවත් නාමයක් භාවිත කරනවා. දැන් පාලි වචනයක් තියෙන දැන් අතන කියවපේ ජහපේති තිජහනං කියලා. එතකොට දැන් ධ්‍යාන කියනකොට දැන් ආ දැන් කාමවචර සිත් වලට සමත්කමක් ඇති වෙන්නේ නැහැ ආරම්මනේ ස්වභාවයේ මනවින් දැනගන්නට මනවින් දැක ගන්නට සමත් බවක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ රූපවචර සිත් වලට ආරම්මණයන්ට ලං වෙලා ආරම්මණයන්ට එකතු වෙලා කියන ආරම්මණයන්ට එල්බ බැලීමට හැකියාවක් තියෙනවා මේ ධ්‍යාන සිත්වලට. අන්න ඒ නිසා මේ අරමුණ ලංකොට බලනවා අරමුණට පැමිණ එල්බිලා බලනවා කියන අර්ථයෙන්ුත් මේවාට ධ්‍යාන සිත් කියන නාමය අපි භාවිත කරනවා. එතනදී දැන් ප්‍රධාන වශයෙන් අපි කතා කරන මේ රූපවචර සිත්වල පළවෙනිම සිත හැටියට සඳහන් කරන්නේ දැන් ධ්‍යාන සිත් පහක් මූලික වශයෙන් තියෙනවා. ප්‍රථම අධ්‍යානය, ဒုတိ ය අධ්‍යානය, තෘතීය අධ්‍යානය, චතුර්ථ අධ්‍යානය, පංචම අධ්‍යානය කියලා. ඊටු මේ සිත් පහම කුසල විපාක ක්‍රියා වශයෙන් බෙදීමට ලක් වෙලා තමයි සිත් 15ක් බවට පත් වෙන්නේ. ඊටු මේ සිත්වල තියෙනවා අපි ඉගෙන ගත්තා කාමවචර සිත් ඉගෙන ගන්නකොට සෝමනස්ස වශයෙන්, දෝමනස්ස වශයෙන්, එවැගේම අසංකාරික වශයෙන්, සසංකාරික වශයෙන් දිට්ඨිගත සම්පයුත්ත, දිට්ඨිගත විප්පයුත්ත, ඊළඟට ඥාන සම්පයුක්ත, ඥාන විප්පයුත්ත වශයෙන්. අන්න ඒ විදිහටම මේ රූපවචර සිත්වලත් ඒ ධානයන්ගේ ලක්ෂණයන් තියෙනවා. ඒ ලක්ෂණයන් තමයි අපි ධානය නම් කරනකොට භාවිත කරන්නේ. ඒතර පළවෙනියට අපි පළවෙනි සිත ඉගෙන ගනිමු. පළවෙනි සිත තමයි විතක්ක, විචාර, පීතිසුඛ ඒකග්ගතා සහිත පඨම ඥානය. ඒතර මේකේ තියෙනවා ලක්ෂණ පහක් තියෙනවා. කියන්නේ විතක්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකග්ගතා කියලා ලක්ෂණ පහක් මේ තුල දකින්නට ලැබෙනවා. ඉතින් මේ අතරින් විතක්ක කියන නාමයක් මුලින්ම අපි ඉගෙන ගන්නට ඕන. මොකද්ද මේ විතක්කය කියලා කියන්නේ? ඉතින් විතක්කය කියන එකට නොඑක් ආකාරයේ නාමයන් භාවිත කරනවා. දැන් විතක්කයටම භාවිත කරන තවත් නාමයක් තමයි අපි සාමාන්‍ය ලෝකයේ ව්‍යවහාර කරනවා කල්පනා කරනවා කියන අර්ථය. දැන් විතක්ක කියලා කියනකොට දැන් අපි කල්පනා කරනවා කියලා කියන්නේත් අන්න ඒකටමයි. ඒතර තථාගතයන් වහන්සේ විසින් මේ විතක්කය කියන එක නොඑක් ආකාරයන්ගෙන් දේශනා කරලා තියෙනවා. දැන් සූත්‍ර දේශනා විග්‍රහ කරගෙන ගියොත් දැන් මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රයක් සේනාද වග්ගයේ දේදා විතක්ක සූත්‍රය කියලා. ඉතින් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විතක්කයන් කොටස් දෙකකට බෙදලා දේශනා කරනවා. කියන්නේ කුසල පක්ෂයේ භජනය කරන ඇසුරු කරන විතක්කයන් කොටාසයක් තියෙනවා. ඒ වගේම අකුසල පක්ෂයේ භජනය කරන ඇසුරු කරන විතක්කයන් කොටාසයක් තියෙනවා. අන්න මේ දේවල් අපි නම් කරනවා කුසල් හැටියට නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප වශයෙන්. අකුසල හැටියට අපි නම් කරනවා ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒ කියන්නේ කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප කියලා. දැන් මේක තථාගතයන් වහන්සේ මෙතනදී ආකාර දෙකම භාවිත කරලා තියෙනවා. ඒ කියන්නේ අතන කිව්වා කාම සංකප්ප නැත්නම් නික්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා. ඊළඟට මෙතන කාම සංකල්පනා ඊළඟට විහිංසා සංකල්පනා ව්‍යාපාද සංකල්පනා. ඒකට විතක්ක කියන නාමයෙන් තමයි සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. දෙහෙදා විතක්ක වශයෙන්. ඒතර මෙතනදී විතක්කය කියලා කියන්නේ කල්පනා කිරීමට කියන නමක්. ඒතර විතක්කය කියන එක සඳහන් වෙනවා චෛසික ධර්මයක් හැටියටත්. ඒ චෛසික ධර්මයන් හැටියට සඳහන් වෙන්නේ ප්‍රකීර්ණක චෛසික ඉගෙන ගන්නකොටත් මේ විතක්කය අපිට සම්මුඛ වෙනවා. ඒතර විතක්කය කියලා කියන්නේ චෛසික ධර්මයක්. විචාරය කියලා කියන්නේ චෛසික ධර්මයක්. ප්‍රීතිය කියන්නේ චෛසික ධර්මයක්. ඊළඟට ඒකග්ගතා කියන්නේ චෛසික ධර්මයක්. ඒතර මේවා ප්‍රකීර්ණක චෛසිකනේ. අයි විතක්ක, විචාර, අදිමොක්ක, විරිය, පීති, ඡන්ද කියලා අපි නම් කරලා තිනවා. ඒතර ඒකග්ගතා කියන්නේ චෛසික ධර්මයක්. ඒතර මේ විදිහට සාකච්ඡා කරනකොට දැන් විතක්කය හටගන්නේ කොහොමද? විතක්කය කියන්නේ කවරක්ද කියන එක අපේ තේරුම් ගන්නට ඕන. දැන් විතක්කය කියලා කියන්නේ සාමාන්‍ය ක්‍රමයෙන් ගත්තාම කල්පනා කිරීම. ඊට මේ ධ්‍යාන අවස්ථාවේදී විතක්කය කියන්නේ කුමකටද? ඊට කෙනෙක් ධ්‍යානයක් උපදවා ගන්නකොට ඒ ධ්‍යානයක් උපදවා ගන්න කෙනාට පහළවන සිතක් තමයි මේ පළවෙනි ධ්‍යාන සිත. ඊටර අපි තේරුම් ගන්නට ඕන මේ ධ්‍යාන උපදවා ගන්නේ කවර ආකාරයකින්ද? ඊළඟට ඒ ධ්‍යාන උපදවා ගත හැක්කේ කාටද? ඒ සඳහා කළ යුතු ප්‍රතිපදාව කවරක්ද? දැන් ධ්‍යාන උපදවා ගන්න සමත්කමක් දක්වන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියේ පමණයි. ඒතර දැන් ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයා කියන්නේ කවරක්ද කියන එක මේ අය දන්නව හොඳටම. ඒක මීට කලින් අපි කියලා දීලා තියෙනවා. එතකොට අන්න යම්කිසි කෙනෙක් ධානයක් උපදවා ගන්න නම් ඒ කෙනා අනිවාර්යයෙන්ම ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයක් විය යුතුමයි. ඊළඟට ඒ කෙනා ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයක් වුණාට ඒ පමණින්ම ධානයක් උපදවා ගන්නට සමත්කමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ඒ කෙනා හිතන්න ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයක් හැටියට ප්‍රතිසන්දිය ලැබුවා. නමුත් ඒ කෙනා දෙමෝපියන් මැරීම ආදී බරපතල අකුසල් කර්ම කරලා තියෙනවා. ඒතරන්නේ ඒ විදිහේ ගෞරවක අකුසල කර්මයක් කරලා තිබුණොත් අන්න ඒ කෙනා ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයක් වුණත් කතරම් උත්සාහ ගත්තත් මේ ජීවිතයේ ධානයක් උපදවා ගන්නට සමත් බවක් දක්වන්නේ නැහැ. ඊළඟට දැන් හිතන්න ඒ කෙනා පැවිදි වෙලා නම් ඉන්නේ. අන්න පැවිදි වෙච්ච කෙනාත් පරාජික ආදී ශික්ෂා පදයන්ගෙන් කිලිටි වෙලා නම් බිඳිලා නම් අන්න ඒ කෙනා කොතෙක් උත්සාහ ගත්තත් ඒ ජීවිතයේ ඒ කෙනාට ධ්‍යාන උපදවා ගන්නට ලැබෙන්නේ නැහැ. නමුත් ඒ කෙනා පැවිද්දෙන් වෙන් වෙලා, ඒ කියන්නේ පැවිද්දෙන් අයින් වෙලා, ගිහි බවටපත් වෙලා ඒ පංචශීලාදී ශික්ෂාපදයන්ගේ හික්මිලා උත්සාහ ගත්තොත් ධ්‍යානයක් උපදවා ගන්නට පුළුවන්. හැබැයි පැවිද්දී ඉඳගෙන පරාජිකාදී ශික්ෂාපදයන් බිඳිලා නම් එයාට ඒ තුල ධ්‍යාන උපදවා ගන්නට ලැබෙන්නේ නැහැ. ඊළඟට තවත් එක ලක්ෂණයක් තමයි ඒ කෙනා සසරේදී ඒ කියන්නේ සසරේදී ධ්‍යාන උපදවාගෙන හුරු කෙනෙක් බවට පත් වෙන්නට ඕන. අන්න එයා සසරේදී ධ්‍යාන උපදවාගෙන හොඳට හුරු විනම් උපද්දවාගෙන තියෙනවා නම් අන්න ඒ කෙනාට පහසුවෙන්ම මේ භවයේදී ධ්‍යාන උපදවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අන්න ওই විදිහේ කෙනෙක්ට පමණයි ධ්‍යානයක් උපදවා ගන්නට ලැබෙන්නේ. අනිත් කාරණාව තමයි කාමවචර කුසල් උපදවා ගන්න තරම් පහසු නැහැ මේ රූපවචර ධ්‍යාන උපදවා ගන්න එක. දැන් රූපවචර ධානයක් උපදවා ගන්නට කැමති කෙනෙක් ඒ කෙනා සම්පූර්ණයෙන්ම මේ කාම වස්තුන්ගෙන් වෙන් වෙන්නට අවශ්‍යයි. කාම වස්තුන් පරිහරණය කරමින් ඒ කෙනාට ධාන උපදවා ගන්නට පුළුවන්කමක් නැහැ. මොකද දැන් කාම ඡන්දය කියන එක ධානයේ ප්‍රතිපක්ෂ ධර්මයක්නේ. එතකොට දැන් ඔය ඇත්ත අහලා තියෙනවා ධානයක් උපදවා ගන්න කෙනා සම්පූර්ණයෙන්ම මේ වගේ ඉවත් වෙන්නට ඕන. දැන් ඒක තවත් හොඳට දැන් විසුද්ධි මාර්ගයේ වගේ ග්‍රන්ථයන් තුල ඔය ඇත්තන් පරිහරණය කරොත් දැනගන්නට පුළුවන් මේ ධ්‍යාන උපදවා ගන්න කෙනා කිනම් ආකාරයකින් හැසිරිය යුතුයිද කියන එක ලොකු කාර්යභාරයක් කරන්න තියෙනවා. අන්න ඒ නිසා තමයි රූපවචර ධ්‍යාන උපදවා ගන්න දුෂ්කර වෙන්නේ තරම්. ධ්‍යාන උපදවා ගන්න දුෂ්කරයි කියන්නේ අන්නේ කාරණාව හේතු කරගෙන. එතකොට දැන් විතක්කය කියන එක ධ්‍යානයේ එක ලක්ෂණයක්. ඒ ධ්‍යාන උපදවා ගන්නකොට දැන් ප්‍රථම ධ්‍යානය තුලින් අපි මේ කාරණා ලක්ෂණයන් ටික විග්‍රහ කර ගන්නට බලමු. දැන් ප්‍රථම ධ්‍යානය උපදවා ගන්න කෙනාට ප්‍රථම ධ්‍යානෙ උපදවා ගන්න පුළුවන් කර්මස්ථාන 25ක් තියෙනවා. අනේ 25 තුලින්ම පුළුවන් මේ කෙනාට ප්‍රථම ධ්‍යානෙ උපදවා ගන්නට. ඒතර ඒවා මොනවද කියන එක අපි ඉදිරියේදී විග්‍රහ කරනවා. ඒතර මේ ප්‍රථම ධ්‍යානෙ උපදවා ගන්න කෙනා විසින් තමන්ට සුදුසු කර්මස්ථානයක් යොදා ගන්න දැන් මූලික වශයෙන් ධ්‍යාන උපදවා ගන්න පුළුවන්නේ කර්මස්ථාන අතරේ මූලික වශයෙන් තියෙන දස කසින කියලා කොට්ටාසයක්. ඒ දස කසින තුල පෙන්වා දෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා භූත කසින හතරක් තියෙනවා. ඊළඟට තව තියෙනවා නීල, පීත, ලෝහිත, ඕදාත කියලා වන්න කසින හතරක්. ඒතර අපි බලමු යම් කිසි කෙනෙක් මේ පඨවි කසීනය උපයෝගී කරගෙන මේ ධානයක් උපදවා ගන්නා ආකාරය පිළිබඳව. අනේ යම් කිසි කෙනෙක් මේ පඨවි කසිනය උපනිශ්‍රය කරගෙන ධානයක් උපදවා ගන්නට මහන්සි ගන්නවා නම් මූලික වශයෙන්ම මේ කෙනා කසිනයක් නිර්මාණය කර ගන්නට ඕන. කසිනයක් කසිනය කියලා කියන්නේ භාවනා අරමුණ නිමිත්ත දැන් පඨවි කියලා අපි ගන්නෙ සාමාන්‍යයෙන් අපි කියන තද ගතියට තමයි පඨවිය කියලා කියන්නේ. ඒතර මෙතන පඨවි කසිනය කියලා කසිනය කියන අර්ථය දැන් කසින කියන නාමයේ අර්ථය තමයි සියල්ලම කියන අර්ථය තමයි කසින කියන වචනේ තේරුම. එතකොට පටවි කසිනයක් නිර්මාණය කරගන්න කෙනා විසින් එයා ඒ කසිනය නිර්මාණය කරගන්නේ මැටි වලින් තමයි ඒක නිර්මාණය කරගන්නේ. ඒකට අපි කියනවා දැන් අරුණුවන් මැටි කියලා කියන ඒ කිසිම ආකාරයේ කඩතොළු හිතින් නැති විදිහට මේ කසින මණ්ඩලය නිර්මාණය කරගන්න. මේකේ ප්‍රමාණයකුත් තියෙනවා. කොපමණ ප්‍රමාණයක් කසින මණ්ඩලය යුක්ත විය යුතුද කියන එක. අන්න ඒ අනුසාරින් නියමිත ප්‍රමාණයට අනුරූපීව ඒ මැටි වලින් මේ කෙනා කසින මණ්ඩලයක් තනා ගන්නවා. ඒ කසින මණ්ඩලයක් තනාගෙන ඒ කෙනා ඒ කසින මණ්ඩලය තමාගේ ඉදිරියෙන් තබා ගන්නවා. තමාගේ ඉදිරියෙන් කියනකොට ඇස් මට්ටමින් කියලා කියන්නේ. ඒ කියන්නේ බෙල්ල උස්සලා බලන්නත් නොහැකි වෙනවා. ඒ කියන්නේ ඒක දැන් බෙල්ල උස්සගෙන බලන්න විදිහට ඒ කසින මණ්ඩලයේ තියාගත්තොත් ඒක ටිකක් වෙලා යනකොට වේදනාවට ඇති වෙනවා. ඒ නිසා එතනින් එක බැහැර වෙනවා. ඒ වගේම ඔළුව පහත් කොට බලන්නෙත් නැති විදිහට Tamanට දැන් භාවනාවට ඉඳ ගන්න ආකාරයෙන් ඉඳගෙන ඉදිරියේ බලනකොට අන්න තමාගේ ඇස්මායමෙන් තියෙන විදිහට කසින මණ්ඩලය තබාගෙන ඒකේනා මුලින් මේක පරිකරම කරනවා. පරිකරම කරනවා කියලා කියන්නේ ඒකේනා එක එල්ලේම ඒ දිහා බලාගෙන වෙනත් කිසිම ආරම්මණයකට Tamanගේ හිත යොමු කරගන්නේ නැතිව පටවි පටවි පටවි කියලා කියනවා. ඒක කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයා ඒක ඒක දිහා බලාගෙන හිතින් මනසිකාර කරන්නත් පුළුවන්. අන්න ওই විදිහට ඒකේනා දැන් ඔන්න කසනේ පරිකර්ම කරනවා. මේකට කියන පරිකර්ම නිමිත්ත කියලාත් කියන. ඒ කියන්නේ පරිකර්ම නිමිත්ත කියලා කියන්නේ. ඉතින් දැන් මේ කෙනා මේ කසිනය තබාගෙන පටවි පටවි ආදී වශයෙන් මේක හොඳට මනසිකාර කරනවා. දැන් වෙන කිසිම අරමුණකට හිත යොමු කරන්නේ නැහැ. Tamanගේ කසිනය පමණයි දැන් අරමුණු කරගන්නේ. ওই විදිහට ඒ කෙනා ටික කාලයක් වඩනවා. ඒ කියන්නේ ටික කාලයක් වඩනවා කියලා කියන්නේ Tamanට ඒක හොඳටම හුරු වෙනකන්. එක් කොතෙක් දුරට හුරු විය යුතුයද කියනවා නම් තමන් එතනින් ඉවත් වෙලා ඇස් පියාගෙන ඒ කසිනය වඩනකොටත් අන්න තමාට ඇස් පියාගත්තාමත් ඒ කසිනය හොඳට පේන්නට ඕන. ඒතර යම් වෙලාවක තමන් දැස් පියාගත්තාමත් එතනින් ඉවත් වෙලා වෙන තැනකට ගිහිල්ලත් ඒ කසිනේ පටවි කසිනේ දැස් පියාගෙන පටවි කසිනේ වඩනකොට අර ඒ විදිහට මේක මනසින් පේනවනම් ඒ ඡායාව Tamanට පේනවා නම් ඒක. අන්න ඒ විදිහට නිමිත්ත හොඳට හිතට වැටහෙනවා නම් අන්න එතකොට ඒ සිතේ පහළවන ඒ නිමිත්තට අපි කියනවා උග්ඝා නිමිත්ත කියලා. ඒ කියන්නේ අර පරිකර්ම නිමිත්ත හැටේට තිබෙච්ච පටවිකසේනේ උගුලවලා. ඒ කියන්නේ ඒ නිමිත්ත උගුලවා ගත්ත නිසා තමයි ඒකට උග්ඝා නිමිත්ත කියලා කියන්නේ. ඒතකොට දැන් එයාට තවදුරටත් ඒ පටවිකසේනේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඉදිරියේ තබාගෙන භාවනා කරන්නට. ඒ කෙනාට ඕන අවස්ථාවකදී දැස් පියාගෙන පවා දැන් උග්ඝා නිමිත්ත තියෙනවා. අන්න ඒක තුල ඉඳගෙන එයාට භාවනා කර්මස්ථානයේ දැන් ඉදිරියට වඩාගෙන යන්නට පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඒ උග්ඝා නිමිත්ත තුල සිත පිහිටුවාගෙන නැවතත් පටවේ පටවේ ආදී වශයෙන් මේක දිගින් දිගට දිගින් දිගට ඒ කෙනා වඩනකොට තවත් මේ තුල හොඳට සිත පිහිටන්න පටන් ගන්නවා. දැන් මතක ඇති ඒ නිමිති ටික පරිකර්ම නිමිත්ත, උග්ඝහ නිමිත්ත. ඒතර දැන් මේ විදිහට වඩනකොට මේ කෙනාගේ සිත තව දුරටත් හොඳට ඒ තුලම පිහිටන්නට පටන් ගන්නවා. ඉතින් මේ තවත් තවත් දුරට දුරට මේක හොඳට වඩාගෙන යනකොට දැන් ඒක කොපමණ කාලයක්ද කියලා නිශ්චිත වශයෙන් කියන්න බෑ. ඒ කෙනාගේ තියෙන වීරිය අනුවම උත්සාහය අනුව ඒ වගේම ඒ කෙනාගේ ලක්ෂණයන් අනුව තමයි එක් කොතෙක්ද කියන එක කොතෙක් කාලයක් වැඩි යුතුයද කියන එක තීරණය වෙන්නේ. ඒක දැන් සසරේදී හොඳට මේක හොරු කරලා තියෙන කෙනාට දවසකුත් ප්‍රමාණවත්. දැන් ඔය ඇත්ත හැලති බෝසතාණන් වහන්සේ සමහර විට මේ අර සමහර අවස්ථාවන් තුළදී ධානයක් උපදවා ගත්තා කියලා එක මොහොතකින්නේ. දැන් ජාතක කතා කියවනකොටත් වෙනත් කතා කියවනකොටත් අහලා තියෙනවා. දැන් සමහර වෙලාවට මේ ගලාගෙන යන දියපහරක් දිහා බලාගෙන ඉඳලා ධානයක් උපදවා ගත්තා කියලා. ඒතර එතන ධානයක් උපදවා ගන්නකොට ආපෝ කසිනිය තුලින් උපද්දවා ගන්න. ඒතර ඒ වගේම දැන් ගින්දර දිහා බලාගෙන ඉඳලා උපද්දවා ගන්නවා තේජෝ කසිනිය. ඒතර සමහර වෙලාවට ওই විදි යම්කිසි වර්ණයක් දිහා බලාගෙන එක මොහොතකින් ධානයක් උපද්දවා ගන්නවා. එතකොට ඒ විදිහේ සමත් බවක් ඇති වෙන්නේ සසරෙදිත් දැන් ඒ කියන්නේ මෑත අතීතයේදී මෑත අතීතය කියලා කියන්නේ මෑත භවයකදී ධ්‍යාන උපදවාගෙන හොඳට හුරු වෙච්ච කෙනාට. ඒතර එහෙම නැති කෙනෙක්ට මේක සමහර විට මේ ජීවිතේ බැරි වෙන්නත් ඉඩ තියෙනවා. ඒතර සමහරට අවුරුදු ගණන් එක වඩන්න වෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මේක අපහසුය කියලා කියන්නේ. ඉතින් ওই විදිහට උග්ඝා නිමිත්ත තවදුරටත් හොඳට මේ කෙනා වඩාගෙන යනකොට තවදුරටත් හිත සමාධිමත් බවට පත් වෙනවා. ඉතින් ওই සමාධිමත් බවට පත් වුනහම මේ තුල සිත පිහිටන්නට පටන් ගන්නවා. දැන් එතකොට යම් වෙලාවක පටවි පටවේ වශයෙන් මනසිකාර කරනවද අන්නේ කරන මනසිකාරයට තමයි අපි කියන්නේ විතක්කය කියලා කියන්නේ. ඒතර තවත් ලේසි ක්‍රමයකින් එහෙම නැත්නම් Tamanට වැටහෙන ක්‍රමයකින් තේරුම් ගන්නට පුළුවන් විතක්කය කියලා කියන්නේ අරමුණට සිත නැංවීම. අරමුණට සිත නැංවීම තමයි විතක්කය කියලා කියන්නේ. ඉතින් ඒකට අපිට අමක් භාවිත කරනවා අර අබිනිරෝපණ අභිනිරෝපණය කියලා නමක් භාවිතා කරනවා. ඒතර අභිනිරෝපණය කියලා කියන්නේ මේ ලංකොට බැලීම කියන එක. ඒතර අන්න ඒ අනුසාරයෙන් මේ ආරම්මනේ ලංකොට බැලීමක් තමයි මේ අවස්ථාවේදී මේ සිද්ධ කරන්න ධානයන්ගේ. ඒතර දැන් පටවේ පටවේ කියන එක අපි මනසිකාර කරනකොට දැන් මේ මොහොතේදී කරන්නේ ආරම්මණයට සිත නංවන එකක් තමයි මේ කරන්නේ. ඒතර මේ විදිහට නැවත නැවත සිත අරමුණට නංවමින් නංවමින් දියුණු කරගෙන යනකොට මේ විදිහේ උග්ඝා නිමිත්තත් උපදවාගත්ත කෙනාට දැන් තවදුරටත් මේක බහුල වශයෙන් වඩනකොට මෙයාට ඇති වෙනවා දැන් අපි සාමාන්‍යයෙන් ඩෑස් පියා ගත්තාම කලවරක්නේ තියෙන්නේ දැන් මේ කසනය හොඳට වඩපු කෙනාට දැන් මේ තුල හොඳට හිත හික්මෙනකොට දැන් උග්ඝා නිමිත්ත පහළ වෙලා තියෙන නිසා තවත් වඩනකොට අර නීවරණ ධර්මයන් ක්‍රමයෙන් යටපත් වෙලා යනවා. කියන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් ක්‍රමයෙන් යටපත් වීගෙන යනවා. තාම ධානය ඉපදිලා නැහැ. ඒතර යටපත් වෙලා යනකොට දැන් ඊ타ත්ම කුඩා ආලෝකයක් පේන්න පටන් ගන්නවා. කියන තවත් දැන් උග්ඝා නිමිත්තත් තවත් දියුණු අවස්ථාව මෙතන තියෙන්නේ. ඒතර මේක එකපාරට ලොකු ආලෝකයක් බවට පත් වෙන්නේ නැහැ. මේක හරියට කියන්නේ ආකාශය පලාගෙන එනවා වගේ කියලා. මුන්ම කලාමැදිරි එලියක් වගේ තමයි මෙයාට පේන්නේ. මේ ආලෝකයක් පේන්නේ. ඒතර මේකේන තවත් මේ තුල ඉඳගෙන ධානයක් උපදවා ගැනීමේ කැමැත්ත ඇති කරගෙන තවත් හොඳට මේ ධානය වඩනකොට දැන් නිමිති වශයෙන් අපි කියන දැන් පරිකර්ම නිමිත්ත පහළ වුණා, උග්ඝා නිමිත්තත් පහළ වුණා. දැන් ওই විදිහට තවත් හොඳට මේක වඩාගෙන යනකොට මේක ක්‍රමයෙන් මේ ආලෝකය වැඩි වැඩි වශයෙන් විශාල වෙන්න පටන් ගන්නවා. ඊට මේ විශාල වශයෙන් පහළ වෙනකොට දැන් කසිනා ලෝකය කියලත් අපි මේකට නම් කරනවා. මේ විදිහ කසිනා ලෝකයක් ඇති වුණාට පස්සේ මෙයාට කැමතිනම් තවදුරටත් මේක දියුණු කරගෙන යනකොට අන්න ඒ තුල ඉඳගෙන කැමතිනම් එයාට ඒ මොහොතේදී ධානයක් උපදවා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒතොර ඒකේ ලක්ෂණ හැටියට පෙන්වන්නේ දැන් විතක්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකග්ගතා කියලා කියන ලක්ෂණ පහ නම් කරනකොට දැන් විතක්කය තුළින් ආරම්මණයට සිත නම් නංවනවා මේ චිත්තචෛසික ධර්මයන් ආරම්මණයට නම් ලං ලං වෙලා බැලීම තුලින් ඒකට නංවනවා. ඒතර ਵਿਚාරය කියලා කියන්නේ දැන් යම් කිසි කෙනෙක් ඒ ආරම්මණයට සිත නැංවාට පස්සේ තව දුරටත් අවශ්‍ය වෙන්නේ නැහැ දැඩි උත්සාහයකින් යුක්තව මේක තුල සිත පවත්වන්න. දැන් ඒ කෙනාට අර උග්ඝහ නිමිත්තට එළඹුණාට පස්සේ નિરાයාසයෙන්ම Tamanගේ සිත ඒ ආරම්මණය තුල පිහිටනවා. අන්නේ පිහිටන අවස්ථාව තුල තමයි විචාරය කියලා කියන්නේ. ඒ කියන්නේ විචාරය කියලා කියන්නේ ආරම්මණය පිරිමදින ස්වභාවය. ඒක පොත්පත්වල උපමා හැටියට දක්වලා තිනවා. දැන් පක්ෂියෙක් ආකාශයට ඉගිල්ලෙන්න ඒ ආකාශයට නගිනකොට මුලින්ම පියාපත් වැරෙන් යොදා ගනිමින් පියාපත් සලමින් ආකාශයට ඉගිලෙනවා. ඒතර ආකාශයට ඉගිලුණාට පස්සේ දැන් දැන් ඔයත් දැකලා ඉතින් උකුස්සු එහෙම ගියාම දැන් කිසිම පියාපත් සැලීමකින් තොරව નિરાයාසෙන් ආකාශයේ පියාඹගෙන යනවා. ඒතරනේ විතක්කය කියලා කියන්නේ අර පියාපත් සැලීම වගේ. විචාරය කියලා කියන්නේ අර පියාපත් සැලීමකින් තොරව ආකාශයේ ගමන් කිරීම වගේ අනුපමාවක් දක්වලා තිනේ. එතකොට විතක්කය කියලා කියන්නේ ආරම්මණයට සිත නැංවීම. ਵਿਚාරය කියලා කියන්නේ ආරම්මණය පිරිමදින ස්වභාවය. ආරම්මණය තුල નિરાයාසයෙන්ම සිත පරපුර ගමන් කරන අවස්ථාව. ඒක ඔය ඇත්තන්ට තේරෙවි දැන් තමන් කර්මස්ථාන වඩනවා නම් යෝගාවචරයා විසින් ඒ භාවනාවට පැමිණෙන කෙනා මුලින්ම ඒක සඳහා යොමු වෙන කෙනාට කොච්චර අපහසු වේද මේ එක ආරම්මණය තුල සිත පිහිටුවාගෙන ඉන්න එක. නිරන්තරයෙන්ම වෙනත් අරමුණකට සිත ගමන් කරනවා. තුරන්න ඒ නිසා තමයි ඒ ආරම්මණය නැවත නැවත නැවත නැවත සිහිපත් කරවන්නේ. අන්න ඒක තමයි විතක්කේ හැටියට කියන්නේ. නමුත් ඒක හොඳට හුරු පස්සේ ඊළඟට යාට විශාල උපක්‍රමයක් යොදන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. එයා ඒ ආරම්මණය සිහිපත් කිරීම පමණකින්ම ඒ තුල සිත පිහිටනවා. අන්න ඒ අවස්ථාව ඒ අනුසාරයෙන් තමයි මේ ਵਿਚාරය කියන එක සිහිපත් කරන්නේ. ඉතින් මේ විදිහට හොඳට සිත හික්මලා තියෙනකොට සිත හික්මීම තුල ඇතිවෙනවා ප්‍රීති සහගත බවක්. ඒතර එතන ප්‍රීතිය කියලා කියන්නේ සෝමනස්සයට නෙවෙයි. දැන් ප්‍රීතියයි සොම්නසයි කියන දෙක අතර තුල වෙනසක් තියෙනවා. එතකොට දැන් සෝමනස්සය කියලා කියන්නේ වේදනාවක් නේ. එතකොට මෙතන ප්‍රීතිය කියලා කියන්නේ වේදනාවක් නෙවෙයි. ඒකට උපමා වශයෙන් මෙහෙම කියන්න පුළුවන් දැන් ඔන්න පිපාසයෙන් පීඩාවටපත් වෙච්ච කෙනෙක් ජලය සොයාගෙන යනවා. එහෙම ජලය සොයාගෙන යනකොට මෙයා තාම ජලය මෙයාට සම්මුඛුනේ නැහැ. නමුත් එයාට ඇහෙනවා ජලපහරක් ගලාගෙන යනවා. අන්න ජලපහරක් ගලාගෙන යනවා ඇහෙනකොටම අන්න මෙයාට ඇති වෙනවා විශාල ප්‍රීතියක්. පැහැදිලි. දැන් තාම ජලය පානය කරලා නැහැ. නමුත් මේ දැන් ජලය ලැබෙයි. ලැබීමට සුදුසුයි. කියන ඒ හැඟීම නිසා යාට ලොකු ප්‍රීතියක් හිතේ හට ගන්නවා. නමුත් ඊට පස්සේ යා එතෙන්ට පැමිණිලා ඒ ජලයෙන් අත්පා සෝදාගෙන ජලය පානය කරන මොහොත තුල එයාට යම්කිසි සුඛයක් ලැබෙනවා නම් ඒක තමයි සෝමනස්සය. එතරම්න ප්‍රීතියයි සෝමනස්සය අතර වෙනස ඒ අනුසාරයෙන් තේරුම් ගන්නට ඕන. එතරම්න ප්‍රීතිය කියලා එකක් අපි සඳහන් කරනවා. ඊළඟට දැන් විතක්ක, ਵਿਚාර, ප්‍රීතිය. ඒතර සුඛ කියලා කියන්නේ අර සෝමනස්සයටමයි. සෝමනස්ස වේදනාව. ඊට පස්සේ ඒකග්ගතා කියලා කියන්නේ මේ සියලුම කාරණාවන් එකතු වුණාම අන්න ඒ තුල සිතේ සමාධියක් ඇති වෙනවා. අන්න ඒ එකඟ බවක් ඇති වෙනවා. අන්න ඒක තමයි ඒකග්ගතා කියලා කියන්නේ. එතකොට මේ කාරණා පහේම එකතුව තමයි ධානය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ අනුසාරයෙන් තමයි මේ ධානයේ ලක්ෂණයන් හැටියට මේ කාරණා ටික පෙන්눔 කරන්නේ. ඉතින් තමන් දැන් මේ ධානය පිළිබඳව කී යුත්තේ සීලු කාරණා නෙවෙයි අපි මේ සිහිපත් කළේ මේ සිත හඳුනා ගැනීමට උපකාර වන ආකාරයේ කුඩා හැඳින්වීමක් පමණයි මේ සිදු කළ අපි ඉදිරියේදී මේක තවත් විස්තීර්ණ ආකාරයට පෙන්눔 කරනවා. ඉතින් අද දවසේදී මීට වඩා මේක අපිට දීර්ඝ කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා සිහිපත් කරගන්න මේ රූපාවචර සිත් පිළිබඳවයි අපි මේ ඉගෙන ගන්නෙ. ඒ රූපාවචර සිත්වල මේ පළවෙනි ධ්‍යාන සිතේ තියෙන ලක්ෂණයන් ගැන අද දවසේදී මේ සංක්ෂිප්ත වශයෙන් අපි පැහැදිලි කිරීමක් සිදු කළේ. ඉතින් ඒ ගැන සිහිපත් කරගෙන හි ලක්ෂණයන් තේරුම් අරගෙන එහි තියෙන ස්වභාවය තේරුම් ගන්නට උත්සාහයක් දරන්න. ඉතින් ඒ ඇති කරගත්ත ධර්ම ඥානය, ඒ ඇති කරගත්ත තමන් තුල ගොඩනගාගත්තේ සියලුම ඥානය තමන්ටත් තමන්ගේ ධර්ම ඥානෙ දියුණු කරගන්නට තමන් බලාපොරොත්තු වන ආකාරයේ මගඵල නිවන් අවබෝධ කරගන්නට උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි